අවසරයි කරු කටයුතු අපේ ස්වාමීන් වහන්සේලාගේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි 152 වෙනි අපේ භාවනා වැඩපිළිවෙලේ දෙවෙනි දවසේ සම්මත වර්ෂයෙන් කියනවා නම් ජූලි මාසේ 18 වෙනිදා. ඉතින් අපිට අද ධර්ම දේශනා සඳහායි කාලේ පැමිණලා තියෙන්නේ. සීලුම දෙනා ධර්ම දේශනා සඳහා tempත් වෙලා සාදුකාරය පවතුමු.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 ඉතින් මේ සූත්‍රය සරුවච්චන් දේශිත ත්‍රිපිටකයේ මජ්ක්‍ධිම නිකායේ සංග්‍රහ වෙලා තියෙන සූත්‍රයක්. ඉතින් ඒකෙදී සරුවච්චන් වහන්සේ විශේෂයෙන්ම මේ ආතප්පාය අනුയോഗාය පදහානාය ආදී වශයෙන් කියන භාවනා කරන පිස මේ වචන සාමාන්‍යයෙන් කිහි ප්‍රතිපදාවේ සඳහන් වෙන්නේ මේක සඳහන් වෙන්නේ ආතප්ප වීරිය කෙලස්තවන වීරිය අනුയോഗාය භෝගී නෙවෙයි යෝගී වෙලා කටයුතු කරනවා සාතච්ඡාය කියලා තියෙනවා නිත සතතේන් භාවනා කරනවා නිතිපතා භාවනා කරනවා පදහනාය දෙඩි වීරිකින් භාවනා කරන ඒ යෝග අයත යෝගාවචරයන්ට ඉතින් අපි ඒකදී පැවිදි උපැවිදි ඔක්කොම වගේ සමාන තැනක දාලා තමයි සූත්‍ර වශයෙන් සලකන්නේ. අන්නේ ඇත්තන්ට දත යුතු දැනගත යුතු හිතේ ඇනිච්ච උල් වගේක් තියෙනවා. චේතෝ කීල කියලා සඳහන් කරන ආය චේතසෝ විනිබද්ධා කියලා හිතට බැඳිච්ච හිතට වැදිච්ච විලංගු වගේක් තියෙනවා. එහෙම නැත්නම් හිතට වැදිච්ච මාංචු වගේක් තියෙනවා. අන්නේ ටික තියෙන තාක්කල් ඉතින් ගමන ඍජුව එළියට යන්න බෑ. ඒ නිසා භාවනා කරන කෙනා මේ හිතේ ඇඳලා තියෙන උල් තීරුම් අරගෙන කකුල් වලට වැදලා තියෙන මාංචු දැනගෙන අත් වලට වැදිලා තියෙන මේ කකුල් වලට තියෙන අත් වලට තියෙන මාංචු කකුල් වලට විලංගු කියලා අපි සාමාන්‍ය පාවිච්චි කරන්නේ අනිවා දැනගෙන ඒව අයින් කරගන්න කටයුතු කෙරුවේ නැත්නම් අර එක තැන කරකැවිල්ලක් සිද්ධ වෙනවා භාවනාවේදී ගිහිල්ලා නිකන් පිටියකට ඉස්සරහට මොන දුන්නා වගේ එහෙනම් බල්ලෙක් වලිගයල්ලන්න කරකුණා වගේ ඔය කැරක් කැරක් කැරක් කැරක් ඉන්නවා. ඉතින් ඒක ඒ භාවනා සඳහා ඒ වගේ බාධාවක් ඉදිරියට ගිහිල්ලා යා කියන්න යා ගන්න බැරුව කර කියා ගන්න බැරි වාතාවරණයක් ගැන හිතනකොට එතන එක තැනම කරකැවෙන බල්ලෙක් වලිගල්ලකට හදනවා වගේ කරකන ජීවිතයක් ගන්නකොට අපි ඩිංගිත්තක් බැලුවොත් වැඩි හිටියෝ ඉන්න නිසා ওই බුද්ධ ජයන්තියට ඉස්සෙල්ලා ලංකාවේ බුද්ධ ශාසනේ 1956ට ඉස්සෙල්ලා කිසිම කෙනෙක් කවමදාකවත් භාවනාවක් කියන එක අහලවත් තිබුණේ නැහැ. එතකොට ඉතින් පිටියක් හම්බෙලත් නැහැ. බල්ලා වගේ වලියට කරකිල්ලකුත් නැහැ. භාවනාවක් කරන්නෙම නැහැ. ඒ තරමටම එහෙම දෙයක් ඇත්තේ නැහැ. කරන්න බෑ. මේක ඔක්කොම ඊගා මෛත්‍රී බුද්ධ ශාසනය කියලා තමයි පටන් අරගත්තේ. ඉතින් එදා ඉඳලා අද වෙනකම් බලන්න 2016 වෙනකොට ඒ ගත කරපු 56 ඉඳලා මේ වෙනකොට අවුරුදු 60 කාලය තුල අද මේ වගේ පිරිච්ච ශාලාවක් අපිට දකින්න පුළුවන්. මෙන්න මේ ඉදිරියට යෑම ආතප්පාය අනුയോഗාය සාතච්ඡාය ප්‍රධානාය කියන විදිහට මේ ඉදිරියට යෑම තුළ මොකද්දෝ පිබිදීමක් තියෙනවා. ඒක පොට්ටේකට උනත් පේනවා. කතෝලික මිනිසෙකුටවත් පේනවා. අන්න ඒ සඳහා මේ අපෙන් මොනවදෝ උල් වගේක් අයින් වෙලා තියෙනවා. අපිට වෙච්ච විලංගු මොනවදෝ ටිකක් අයින් වෙලා තියෙනවා. එහෙම නැත්නම් මාංචු ටිකක් අයින් වෙලා තියෙනවා. ඒ නිසා අපිට මේකේ බැරි දෙයක් හෝ කරන්න බැරි දෙයක් හෝ මිහි පිට පේන්නේ නැති දෙයක් නෙවෙයි අපිට පේන දෙයක් මේ කතා කරන්නේ. අන්නේ ඊතුරු ටිකත් චේතෝ කීල ටිකත් අයින් කරලා චේතසෝ විනිබද්ධ නැත්නම් මේ බන්ධන ටිකත් අයින් කරගන්න අපි දඟලන්නේ නැත්නම් මොකා දඟලයිද? මේ වගේ පෙළඹිච්ච එළඹිච්ච පිසක් නැත්නම් කවුරු කරයි? ඉතින් ඒ නිසා දේශනා පුරාවට මම සංසන්දනය කරાવી. එහෙම නොකරන අයත් එක්ක ඒක මම කාටවත් ඒ කාටවත් නිග්‍රහ කරන්න කතා කරන්නේ නෙවෙයි. මොකද අපිට හිතවදින්නේ සංසන්දනාත්මක උපමා නිදර්ශන ගෙන හැරපෑවොත් තමයි. ඉතින් ඒක නිසා භාවනාවට පෙළඹිච්ච කෙනාට විතරද මේ චේතෝ කියලා සූත්‍රය සඳහන් කරලා තියෙන්නේ. එහෙම නැත්නම් මේ අවුරුදු 2600ක් පුරා මේ කටපාඩම් කරන ආපු අපේ තේරවාදී પરම්පරාවේ හැම කෙනාටම කියලා තියෙනවා. ඇත්තටම හැම කෙනාටම කියලා තියෙන්නේ. නමුත් අභාග්‍යයකට වගේ අපේ මේ ශ්‍රී ලංකාවේ මේ භාවනාව කියන එක පැත්තකට දාලා තිබ්බා. දැන් තමයි මේ පණ ගහගෙන එන්නේ. මේ භාවනා නැති බුද්ධ ආගම කියලා කියන්නේ හිස නැති මල කඳක් වගේ. කවන්ද රූපයක් වගේ. දැන් තමයි මේ ඔළුව ඇවිල්ලා යන්තම් ඇස් දෙක පේන්න දඟලන්න පටන් අරගත්තා නිකන් ඔපරේෂන් එකකට පස්සේ එදාට සීයන වෙලාවක් වගේ. ආන්නේ ඒ වෙනකොට අපි අද චේතෝ කියලා සූත්‍රය ගන්නෙ මේ භාවනා කරන පිරිසකට කරන ධර්ම දේශනාවට. හිතන්න එපා මෙවැනි සූත්‍රයක් රේඩියෝ එකක බණ කහන්න හම්බ වෙයි කියලා. හිතන්න එපා මෙවැනි සූත්‍රයක් හන්දියක බණකට අහන්න හම්බ වෙයි කියලා. හිතන්න එපා මේක ගමේ පන්සලේ අහන්න හම්බ වෙයි කියලා. ඒ මොකද හේතුව මේක කතා කරන්නේ වැඩ කරන පිරිසකට මේ වත් කාල බුදින පිරිසකට නෙවෙයි. ඉතින් ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ අපි මෙතෙක් කල් අපේ දෙමව්පිය අපිට බාර දුන්න බුද්ධ ආගමත් දැන් අපි මේ කරගෙන යන බුද්ධ ආගමත් වෙනස අපි චේතෝ කියලා තේරුම් අරගෙන දැන් ටිකක් උල් අයින් වෙලා තියෙන බව පේනවා. ඊටු ටිකක් අයින් වෙන කටයුතු කරන්න ඕනේ. ඒ කටයුතු කරනකොට භාවනාවෙන් තොරව බුද්ධහකමක් ගැන කතා කරන අයත් එක්ක අපි සංසන්දනය කරනකොට තමයි තේරෙන්නේ අපි ඉදිරියක් බලන ඉස්සරහ බලන જાතියක්ද එහෙම නැත්නම් නිකන් අපි මේ භාවනා කරනවායි කියලා නම්බුකාරකමට අනික් අය පහත් කරලා හෙලනවාද කියලා එහෙම අවශ්‍යතාවයක් නැහැ. නමුත් භාවනා කරන කෙනෙක් චේතෝ කීල එක එකක් අරගෙන සුද්ධ කරගෙන බේරගෙන තෝරාගෙන යනකොට තේරෙනවා ඒ චේතෝ කියලා කියන தත්ත්වේ තේරුම් ගන්නට කොච්චර සුදුසුකම් තියෙන්න ඕනද කියලා. ඔක්කොටම නිකන් හම්බ වෙන්නේ නැහැ මේක. මේක පොතේ තිබුණාට කියවන්න පුළුවන් වුණාට ඒ ආහාරේ ගෝචර වෙන්නේ යම් මට්ටමකට හිත හදාගෙන ඇවිල්ලා භාවනා කරන අය. ඉතින් අපි යම් මට්ටමක් දුරට යනකම් ඊයේ සාකච්ඡාවේදී කළා යම් කිසි කෙනෙක් මේ වෙනකොටමත් ආරම්භ ධාතු වීරිය කියන වැඩ පටන් ගන්න වීරිය එහෙම නැත්නම් ආරද්ධ විරිය කියලා මේ සීල ශික්ෂාවට සමාධි ශික්ෂාවට ප්‍රඥා ශික්ෂාවට කියන මේ සමාධාසනයේ තියෙන ශික්ෂා තුනෙන් එකකට හෝ සමාදන්ව රකින්න මට්ටමට මේ පිටිපස්සෙන් කෙවිතක් තියාගෙන සීල් රකපියව් කියලා මේ කිකිලිය විතර රකින්න වගේ රැකිල්ලක් නෙවෙයි තමම මේ සීලෙ ඉල්ලගෙන අදි සීලයකට ගිහිල්ලා සමාදන්ව රකින්න මට්ටමටපත් වෙලා ඉන්නවනේ මේ සීල් රකින්නේ gedara gederin පැනලා යන්න ඕනකමකට හෝ වෙන මොනවාකට නෙමෙයි සීලේ තියෙන සමාධිය වඩන්නයි. සීල විසුද්ධි යාවදත්ත සමාධි විසුද්ධත්තා කියලා බුදුහන්සේ සඳහන් කරනවා. අපි සීලේ පිරිසුදු වෙන්න වෙන්න ඒක සමාධි විසුද්ධිය භාවයකට මිස මේ සීලේ සඳහා සීලය කියලා එකක් ඇත්තේ නැහැ. යාවදේව චිත්ත විසුද්ධත්තාය හුදෙක් සීල විසුද්ධිය හුදෙක් චිත්ත විසුද්ධිය සඳහා. ඒ නිසා සීල් රැකලා භාවනා කරන්න උත්සාහ කරන කෙනෙක් තමයි අපි ගත්තේ මේ චේතෝ කීල ගැන අහඬ සාකච්ඡා කරන්න ජීවිතයට සම්බන්ධ කරන්න සුදුසුෙක් විදියට. ඉතින් යම් කිසි කෙනෙක් ඒ විදියට යම් සීලයක පිළිහිටලා ඒ සීලේ රකපු වේලාවක සමාධි භාවනාවක් නැම නැත්නම් පරියන්කේ ඉඳගෙන මුල් වෙලාවේ මේ සමාධිය වඩා ගන්න ගන්න උත්සාහයක් එහෙම නැත්නම් සක්මන් කරලා ලබන භාවනාවක් වගේ කරගෙන යනකොට ඒ භාවනා කරන්න යන කෙනාට පමණක් වැටහෙන දුෂ්කරතා ටිකක් තියෙනවා ඕනම ශිල්පයක් ඉගෙන ගන්න ගියාට පස්සේ ඒ ශිල්පයේ තියෙන දුෂ්කරතා වැටෙන්නේ ඒක දිගේ ටිකක් දිග යනකොට තමයි බැලු බැලමට මම මේක භාවනා කරන්න ගියොත් මට මේක හම්බ වෙයි ඒක හම්බ වෙයි කියලා අපි හිතා ගන්න. එimhe හිතුවට ඒව වෙන්නේ නැහැ. ඒ හැම ශිල්පෙම බාධක ටිකක් තියෙනවා. උදාහරණයක් වශයෙන් අපි කිව්වොත් වෙන සූත්‍රයක් සාධක වශයෙන් අරගෙන සරුවචනාංශයෙන් පෙන්නනවා ඒ චූල ශුන්්‍යත සූත්‍රය අපි මේ ක්‍රමයෙන් ක්‍රමයෙන් හිත ශූන්‍ය කරගන්න වැඩපිළිවෙකට තමයි ප්‍රතිපදාව කියන්නේ. එතකොට බුදුහාමුදුර අපට කියන ආනන්ද හාමුදුර හරහා අපි යම් දවසක ආනන්ද ස්වාමීන් කියන ආනන්ද අපි දැන් ඉන්නේ ජේතවනාරාමයේ ඉස්සරහින් තියෙන පූර්වාරාමය විසාකා මහෝපාසිකාව කරලඳ පූර්වාරාමය. ඉතින් ඒක නිසා අපි යන්තාක් මේ පූර්වාරාමයේ හිත බැඳලා පූර්වාරාමයට ප්‍රමෝද වෙලා ගත කරන තාක්කල් හිත පූර්වාරාමයේ බැඳිලා තියෙන තාක්කල් ලෝකයක් කරදර අපේ ඔළුවට එන්නේ නැහැ. ගෙවල් දොරවල තියෙන හරක බාන කරදර, රත්තරම් මිනිමුතු කරදර, සමිච්චි සමාගම් කරදර මොකක්වත් නැහැ. මොකද අපි මේ අරණ්‍යයට හිත බැඳලා මේ gedara dora කරදර අමතක කරලා අරණ්‍යයකට හිත බැඳීම අපි සාමාන්‍ය වචනයෙන් කියන්නේ අබිනිෂ්ක්‍රමණය කියලා ගිහි ගියත හැරීම කියලා. අපි හිතමු අපි මේ සංඝයා දැකලා ගන්න ආදර්ශය ඇතු ජීවිතයේටම නැත්නම් යාව ජීවව ගිහි ගියත හැරියයි කියලා. ඉතින් එහෙම අතහැරලා අරණ්‍යයට ආවට පස්සේ ගිහියත්ෝ හිතාන්නවා මේ බුදුම පිම්මක් පැනපු જાතියක් මේ පැවිද්දෝ කියන්නේ. ඒ නිසා මේ ඇත්තන්ගේ හිත නිකන් සන්ලයිට් සබන් කෑල්ලක් වගේ පිරිසිදුවට ඇති කියලා. සීතල සාන්ත සුන්දරවතී කියලා බලන්න ඕනේ ආමතුකණකින් අහලා හිත කොහමද කියලා. මොකක්වත් වෙනස් වෙලා නැහැ පැවිදුණයි කියලා. මොකක්වත් නොවෙනස් වෙනවා. මාත් පැවිද්දකින්ද මම මේ කියන්නේ. වාඩි වෙන්න කියන්න බලන්න දැන් අපි අරණ්‍යකට ඇවිල්ලා අපි ගම් පූර්වාරාමේ ඉන්නේ. ඉතින් බුදුහාමර කියනවා පූර්වාරාමයට හිත බැඳලා ඉන්න නිසා gedara dore කරදර නැහැ. ඒක අපි කියන මේ සාමාන්‍ය ජන විඥානයේ කරදර නෑ මොකද අපි කී කී අතහැරලා ඉන්නේ. ඊට පස්සේ බුදුරජාණන් කියන හැබැයි මහණේ නෙමෙයි පූර්වාරාමයට ආදාර කරදර ටික දැන් අපිට තියෙනවා. අරණ්‍යකේ නාමඳුරන්න අරණ්‍ය පිළිබඳ ප්‍රශ්න තියෙනවා. ඒ වතුර නෑ තමාලාට ලයිට් නෑ තමාලාට පාරවල් කැඩිලා සත්තු සරුපයෝ ඊය ගහක් කඩා වැටිලා උඩ දාන ගෙනිය ගන්න විදියක් නැහැ. ඉතින් ඕන්න අරන්නේ කරදර තියෙනවා. මේ ගෙවල් දොර කරදර නෙමෙයි. ඒ නිසා මේ හාමුදුරන කල්පනා වුණොත් දැන් ගිහිගේ අතහැරලා මම මෙතෙන්ට ආවා. ආවට මොකද දැන් මේකේ වැඩ තියෙනවනේ. ඒක නිසා මට ඒකෙමුත් තවත් ඉදිරි ගමනක් වශයෙන් පට්ටලකට වාඩි වෙලා පරියන්කකට එල වාඩි වෙලා මගේ හිත කයට විතරක් සීමා කරගත්තොත් මොකද වෙන්නේ කියලා. මගේ හිත කයට බැඳිලා සතුටින් කය පරිහරණය කරනවා. අපි කියනවා සාමාන්‍යයෙන් මේ සුඛී අත්තානම් පරිහරණය වාඩි වෙලා වාඩි වෙන කය හොඳට පట్టල කරලා සම්බර කරගෙන කයේ හිත තියානිනකොට සරුවචාන්සේ සඳහන් කරනවා දැන් මේ කෙනාට ගමේ තියෙන කරදර හරක බාන කරදර රීදි රන් රීදි මිලිමුදල් කරදර නිච්චල චංචල දේපල කරදර නැහැ එයාට මේ අරණ්‍යයක් කරදරත් නැහැ දැන් කයේ කරදර ටික විතරයි තියෙන්නේ මේ කය තියන්න බෑ. ඔන්න මැස්ස වහනා වගේ පේන, ඔන්න පස්ස පැත්ත රිදෙන, ඔන්න සද්ද ඇහෙන, ඔන්න හිචිවිලින, ඔන්න වේදනාව. මේ කරදර ගොඩාක් තියෙනවා. ඒක නිසා කරදර ටිකක් තියෙනවා තමයි කයට අදාළව. හැබැයි එයා තේරුම් ගත්තොත් මේ කයේ කරදර ටික කොච්චර පුංචක්ද මට ලෝකයක් කරදර අයින්කරන්න අරණ්‍යයක් කරදර අයින් කරන්න මේ කයේ කරදර ටික නේ තියෙන්නේ. ඒ නිසා මම මේ කයේ කරදර ටික සාදර වෙලා ඉඳගෙන ඉන්න එක එච්චරම හැපෙන්නේ නැහැ තමයි. ඒ වුණාට මේක නැති වුණොත් gedara dore හිටියොත් මෙච්චර කරදරනේ, අසහනනේ, ආතතියනේ දැන් නැහැ කියලා මේ කයට ගත්තයි කියලා හිතමු. ඒ කයට ගත්තට පස්සේ කිසිම කෙනෙකුට ඒ ඉන්නේ ඉරියව්වේ කුපුලුම් කොටයක් උඩ ඉන්නා වගේ නෑ. බහමුදුමාකාර gedara dore වල පුටුවක සේපාවක පුටු ඇඳක ඉන්නා වගේ නෙවෙයිනේ. හරි කරදරයි. ඉතින් ඒ කරදර ටික මෙච්චර ලොකු කරදරයක් අයින් කරන්න ආඩ් අඩේට ගත්ත වාංගුවට ගත්ත ටික විතරයි ඒ නිසා ඔකට සාදර වෙන්න පුළුවන් නම් කයින් එන වේදනාවලට ප්‍රමෝදේ පහල කරගන්න පුළුවන් නම් කයින් එන කරදර නිසයි මට මේ ලෝකයක් කරදර අයින් කරන්න පුළුවන් ඕනේ කියලා මේකට ප්‍රමෝදයක් පහල කරගන්න පුළුවන් නම් බුදුරජාණන්ති අපට ශ්‍රද්ධාව ඇති කරගෙන මේක ඇත්තටම අහන්නේ කයේ එන දරතයක් තමයි කයෙන් එන්නේ කරදරයක් තමයි දුකක් තමයි. වෙහසක් නැත්නම් උකට සතුටු වෙන්න කියන. උකට ප්‍රමෝද වෙන්න කියනවා. මොකද ඕකේ ඉන්නා තාකල් අපිට ගමක් කරදර නැහැ, අරණ්‍යයක් කරදර නැහැ. මේ ටික විතරයි තියෙන්නේ කියන. අපි එතකොට වෙන පැත්තකින් කියනවා අපි උත්සාහ කරපු පිටසක් නිසා මට මේක නිදර්ශනයකට ගන්න පුළුවන් අපි පැය භාගයක්ම හරක් ඉඳගෙන ඉන්නකොට පුදුමාකාර විදිහට මේ ඉඳගෙන ඉන්න කයට ඉඳගෙන ඉන්න ඉරියව්වට ඉඳ මේ සතියට මේ අරමුණට බාධා පැමිණෙට පටන් ගන්නවානේ. ඉතින් ඒ යෝගාවචර හිතනවා කොයි වෙලාවක හරි අපිට මේ ලෝකේ තැනක් හම් වෙ ඉඳගත්තාම බාධා නොයන තැනක් කියලා එහෙම තැනක් නැහැ. ලෝකේ කොහේ හිටියත් නාන්තලික් කියන සමුද්ද මජ්ජේන පබ්බදාහණං විවරම් පවිස්ස නවිජ්ජතිසෝ జగතිප්පදේසෝ යත්තට්ඨිතෝ මුංචය පාපකම්ම. අප මේ කරන ලද පහු ගිවිලා කරන ලද පහු පටිසන් නොදෙන තැනක් අහස උඩත් නැහැ, කිරිසිකර එකක් නැහැ, මහමුදෙත් නැහැ. කොහේ හිටියත් උඹ ඊට පස්සේ එළවෙලවයි පව පටිසන් දෙනවා. ඉතින් අපි හිතනවා මේ කවුරු හරි කරපු එකක් කියලා නෑ මේ අපේම පරණ කර්ම ටික ආරණ්‍යයකට ගිහිල්ලා වාඩි වෙලා හිටියක් තියෙනවා. පැවිදි උනත් තියෙනවා. ධ්‍යාන උනත් තියෙනවා. පිරිමුණක් තියෙනවා. මෙන්න මේ ටික දිහා බලලා මේ කයට එන කරදර තියා බලලා ඒක නම් පුළුවන් තරම් ඒ කරදර නැති අල්ලපනල්ලේ අර ඉඳගෙන ඉන්න ඉරියව් හරි හුස්ම පොද හරි පිම්බීම හැකිලිම හරි බලනවායි කියලා හිතමු. ඒතරට තේරෙනවනේ මං කොච්චර ගිහි ගිය අතල්ලා ආවත් කොච්චර අරන්නේ හිත වෙන් කළා කයර ගත්තත් චිත්තක්ෂණ කීයේද අරමුණේ හිත පාත්තන්න පුළුවන්. අනිකොත් හැම වෙලාවෙම එක්ක අතීතේ එක්ක අනාගතේ එක්ක වෙන කෙනෙක් ගැන හිතනවා එහෙම නැත්නම් වෙන තැනක් ගැන හිතනවා ඉතින් අර හිත කූඩල්ලා කොට්ටේ උඩ තිබ්බා වගේ ලාහට ගෙම්බෙකුතු කරන්න ගියා වගේ හිත පිටපයි එතකොට මේ පිට පණින්න හේතු වෙන දේවල් අරමුණේ ඉන්නේ නැතුව පිටපණින්න හේතු වෙන දේවල් වලට බුදුරජාන් වහන්සේගේ මේ සූත්‍ර දේශනාව හැටියට කියන්නේ ගමේ රටේ අපි භාවනා නොකර ඉන්නකොට අපිට තියෙන කාම ගුණ. අපේ හිත පිට ගෙනියන්නේ අපි নানা ආකාර ටෙලිවිෂන් බලනවා, චිත්‍රපටි බලනවා, ඇවිදිනවා, රූප වලට හිතනවා. නැත්තම් රේඩියෝ එකක් දාන සද්ද අහනවා, හිත සද්ද වලට යනවා. නැත්තම් ගඳට යනවා. නැත්තම් එක එක જાති කැම જાති හදා හදා කැවිල්ල කැවිල්ල ඉන්න රසට යනවා. එතන එක එක ඇතිරිලි කොට්ට මෙට්ටොල ඉඳගෙන සැප විහරණය කරනවා. එතකොට පහසට යන නැත්නම් নানা ආකාර සැලසුම් හදා හදා ඉන්නේ ඒවට ඔක්කොම කියනවා කාම ගුණ ඒ වගේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ බාහිර දේවල් අපි ගොඩාක් ලං කරගෙන gedarak හදාගෙන ඉතින් උදේ ඉඳලා හැන්ද වෙනකම්ම කාම ගුණේ ඉන්නේ දැන් මේට සාපේක්ෂව දැන් අර ආරණ්‍යයකට ගිහිල්ලා පුටුවක ආතනයක වාඩිලා ඉන්න යෝගාවචරයක් ගත්තොත් එයා ඒ කාම ගුණයන්ගෙන් කායික වශයෙන් වෙන් වෙලා ඉන්නේ කාය විවිකේ ලබලා නමුත් හිත gederi ඉන්න මනුස්සයරත් වැඩි ඇවිස්සලා තියෙනවා විදේශ මනසන නිවුස් බලයි විනෝද සමය බලයි අරයාගේ සින්දුවයි මෙයාගේ සින්දුවයි බීඩියක් බොයි චුයින්ග් එක කපයි කයිවාරු කෙලි පන්නේ නැහැ ෂෝක් එකට ඉන්නවා මෙහි ආවට පස්සේ උල උඩ තිබ්බා වගේ එක චිත්තක්ෂණයක් ඉන්න දෙන්නේ මොකද කාම ගුණයන් වැඩි ඉස්තාම දරුණුයි කාම සංඥාව අපිට අරමුණක හිත තියාගෙන ඉන්න දෙන්නේ නැත්තේ කාම සංඥාවල් නිසා කාම සංඥා කියන්නේ gedadi ගොඩ ගහපු දේවල් හේව නැල්ල. කොයිදදී අපි එකතු කරගත්ත නම්බුනාවකම් රූප සද්ද ගන්ධ රස ස්පර්ශ කන පිනවීම දිව පිනවීම හේව නැල්ල එනවා. ඉතින් එතකොට යාට තේරෙනවා මේ රූ කාමයේ වඩමින් තමයි අපි ගෙවල් දොරල හම්බ කරගෙන ඉන්නේ. නමුත් දැන් මෙතෙන්ට ඇවිල්ලා දැන් කාම ගුණ වෙනුවට මතුවෙන කාම සංඥාව අයින්කරනද අපි අරමුණක් දෙනවා. ආනාපාන වගේ අරමුණක් දුන්නාම අර කාම සංඥාව මේක වට කරගෙන මුරුමුරු ගාලා කන හැටි භවනා කරන්න දෙන්නේ නැතුව චිත්තක්ෂණයක් වද දෙනකොට තේරෙනවා මේ වනේ අපි ගෙදර ඉඳදී හම්බ කරේ මේ කාම කියලා කාම ගුණ කියලා දැන් ඒකේ හේවණල්ල මෙච්චර වද දෙනවා නම් මරණ චිත්තක්ෂණේ කොහොම එයිද ලෙඩ වෙලා ඇඳකට කොටුනොත් කොහොම හිටියේද වයසට ගියාට පස්සේ කොහේ හිටියේද ඉතින් ඒක නිසා මේ යෝගාචරය දැනගෙන අර අරමුණේ හිම හිත යොදලා පුළුවන් විදියට යොදලා යොදලා යොදලා අර කාම සංඥා අයින් කරගන්න පුළුවන් වුණොත් ඒක තමයි භාවනා ජීවිතය කියන්නේ. ඔකට තමයි අපි මේ සමාධි ශික්ෂාව කියලා කියන්නේ. ඉතින් අපි ඔක්කොම ඉන්නේ භාවනා කරන අය ඔක්කොම ඉන්නේ ඔන්න ඔය ශේස්ත්‍රයේ ඕක මේ සීල ශික්ෂා නෙවෙයි සමාධි ශික්ෂා මේකට අපිට වද දෙන දෙයට අපි කියන්නේ පරිඋත්තාන කෙලස් කියලා නීවරණ ධර්ම කියලා එහෙම නැත්නම් මේ කාම සංඥා කියලා ඉතින් අපි ගෙවල් දොරවල යන්තා කාමේ වැඩුවද ඒ වඩබොලද කාමේ හේවණල්ල මෙහෙට ආවම වද දෙනවා ඒ වෙනුවට බුදුහාමුදුර සඳහන් කළ තියෙනවා මේක උඹට විතරක් වෙන එකක් නෙවෙයි ඒක ඇති. ඒ නිසා මේ ලැබෙන ලැබෙන අල්ලපනල්ලේ ඉදපස්තාවේ මේ ආස්වාස ප්‍රසවාසී වර්තමාන මොහොතේ පිම්බීම හැකිලිම ඉන්න බව සක්මන වම දකුණ කරගෙන කරගෙන කරගෙන කරගෙන ගිහිල්ලා කවදා හරි කවදා හරි මේ යෝගාවචරයට කල්පනා කරන්ඩ මට එක හුස්ම රැලි පහක් හයක් යන්න පුළුවන් ගතියක් දැන් තියෙනවා. මට තප්පර පහක් හයක් ඉන්න පුළුවන් ගතියක් දැන් තියෙනවා. මට පියවර හතර පහ සක්මන් කරගන්න පුළුවන් එනවා කියලා අර Tamanට අවශ්‍ය කරන අරමුණට මූණට මූණ දාලා පටන් ගත්තට වැඩිය ටික කාලයක් ඉන්න පුළුවන් කියලා ඒ අදිෂ්ඨාන ශක්තිය, චිත්ත ශක්තිය, සමාධි ශක්තිය, ඒකෝදි භාවය, චිත්ත ඒකාග්‍රතාවයේ පොඩි වෙලාවකට ආවයි ආව යෝගාවචරයේ தત્ත්වය ගත්තොත් ඒ යෝගාවචරතේ ඉනවා ඒ හරියට නිකන් කඹේ ඇවිදින වගේ අඩියක් දෙකක් යනවා වැටෙනවා. හරියට චිත්තක්ෂණ දෙක තුනක් ආනාපාන යනවා වැටෙනවා. මෙන්න මේ කටයුත්ත කරගෙන යනකොට අර අරමුණ දිගේ ගිහිල්ලා මේ වැටෙන චිත්තක්ෂණය ගන්න. එහෙනම් හුස්ම හතරක් ගන්න පුළුවන් පස්වෙනි හුස්ම ගන්නකොට හිත පිට අපි ආදර්ශයට ගත්තොත්. ඉතින් මේ හතර හුස්ම දක්වාම අපි රේල් පීලක තනි පීල ඇවිදින වගේ යනවා. ඊට පස්සේ පස්වෙනි හුස්ම රැල්ල එනකොට වැටිලා. එතන තක්මන් කරනකොට පියවර තුන හතරක් පුළුවන් ඊගායක වැටිලා. මෙන්න මේ විදිහට එල් එක අරමුණක නිමිත්තක හිත පවත්වාගෙන ගිහිල්ලා මේ වැටෙන වෙලාව ගත්තොත් එහෙනම් අපේ හිත යට පිට හිත පිට යන වෙලාව කියනවා. එහෙම නැත්නම් මේ සතිය කැඩෙන වෙලාව කියනවා. ආන්නේ වෙලාව ගත්තොත් එහෙම නොවි තව එක හුස්මක් එහෙම නෙවෙයි තව එක පියවරක් එහෙම නොවි තව චිත්තක්ෂණයක් අර ගත්ත අරමුණේම හිත පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය කරන ශක්තිය තමයි බුදුහාමුදුර කෙරෙහි ඇති විශ්වාසය. ඉතින් අපිට බුදුහාමුදුර කෙරෙහි ඇති විශ්වාසයේ තියෙන කොච්චරද ඒ තාක්කල් අපිට අරමුණේ යන්න පුළුවන්, කමටහන ඉන්න පුළුවන් ඊට පස්සේ වැටෙනවා. ඉතින් වැටෙනකොට ඒ යෝගාවචර හිතන මේ කවුරුර කැස්ස නිසා තමයි මං වැටුනේ නැත්තම් මගේ කොන්දේ අමාරු නිසා මට වැටුනේ කියලා নানা ආකාර හේතු දෙනවා. කොයි හේතුව වුණත් ඒ හේතුෙත් තියේදී ඒ කරදරෙත් තියේදී ඒ කංකරච්චලෙත් තියේදී තව චිත්තක්ෂණයක් හිත පාත්තගෙන යන්න බැරි හේතුව ආතප්ප නැහැ. කෙලස් තවන ආතාප වීරිය නැහැ. අනුയോഗේ නැහැ. අපි යෝ භෝගී වෙනවා යෝගීකම අතහැරෙනවා. සතත අභ්‍යාසේ නැහැ. එහෙම නැත්නම් පදහනාය නැහැ. ඒ නිසා අපි බුදුන් කෙරේ ශ්‍රද්ධාව ඇති කෙනා නැත්නම් මේ බුදුහාමුදුරන් කෙරේ ශ්‍රද්ධාව නැතිකම චේතෝ කීලයක් නම් ඇඟේ ඇනිච්ච උලක් නම් බුදුරජාණන් වහන්සේ කිරේ සද්ධාව නැතිකම වරබන්දයක් විලංගුවක් එහෙම නැත්නම් මාංචු දෙමිලක් කියලා දැනගෙන මෙන්න මේ වැටෙන්න දෙන්නතෝ තව එක චිත්තක්ෂණයක් එක හුස්මක් එක පියවරක් මම ඉදිරියට යන්න ඕනෑ කියලා යම් කෙනෙක් ඒ Tamanගේ සීමාකාරී තන දැනගෙන ඉදිරියට යන්න හදන ඉදිරියට තල්ලු කරන්න හදන මේ ක්‍රියාවලිය පසුකාලීන ආචාර්යවරු පෙන්ලා දීලා තියෙනවා මේ තමන්ගේ මේ සති ධර්මය මේ විනා හුස්ම දෙක තුනක් ගන්න පුළුවන් තරම් සතිය තියෙනවා. තුන හතර කරන්න බෑ. නැත්නම් හතරක් තියෙන පහ කරන්න බෑ. නැත්නම් ධක්මනේ තියවර පියවර හතරක් යනකොට පහ කරන්න බෑ. ඔහොම කි අපි හිතාගමු. අන්න එහෙම යන එක මේ ඇති වෙච්ච මේ පුංචි සතිය යන්තම් තතන තතන ඇවිදින්න පුළුවන්ක ඇතිවෙච්ච සතිය ඉදිරියට ගෙනියනද ඒ යෝගාවචරයා ගන්න ප්‍රයත්නයේදී යෝගාවචරගේ චිත්ත ශක්තිය හරියට බලපාන. අන්නේ චිත්ත ශක්තියට මෙයාට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති ශ්‍රද්ධාව පාවිච්චි කිරීම අපි සාමාන්‍ය සම්ප්‍රදායේ උගන්වන්නේ අපේ ලොකු ස්වාමීන් වහන්සේලා වාඩි වෙනකොට පරියන්කයට කියලා වාඩි වෙනකොට කල්පනා කරන්න කියනවා. විශේෂයෙන්ම අපි නේවාසිකව නිචපතා වාඩි වෙන කෙනා අඩුම ගානේ දවස් ඉස්සල්ලම් පරියන්කේදී ඇවිල්ලා බුදුන් වැඳලා මට භාවනා කරගෙන යනකොට යම් වෙලාවක මගේ චිත්ත අධිෂ්ඨාන ශක්තිය පිරිවුනොත් මගේ හිත යම් වෙලාවක ඒකෝදි භාවයේ කැඩුනොත් සමාධිය කැඩුනොත් මට අන්න ඒ වෙලාවේ අධිෂ්ඨාන ශක්තිය ඇති කර ගැනීම සඳහා මම වන්දින වෙලාවේ කියනවා මගේ කයත් මගේ ජීවිතයත් මම බුදුහාමුදුරන්ට පූජා කරනවා කායේච ජීවිතේච අනපෙක්කතාව පට්ඨපෙටි. ඒ නිසා මම මගේ ජීවිතය ඔබ වහන්සේට පූජා කරනවා. භාවනා කරනකොට මට යම් වෙලාවක හිත පිට ගිහිල්ලා ඔද්දල් වෙලා වැනෙන සුළු කම්පන චංචල ගතියට આવොත් මම මේ අදිෂ්ඨානය සීපත් කරගන්නවා කියලා. අර උදේ පාන්දර බුදුහාමුදුර ළඟට ගිහිලා මලක් පුණක් පහනක් පූජා කරලා පැහැදිලි මුණ දැකලා මේ කාය ජීවිත දෙක බුදුහාමුදුරන්ට පූජා කිරීම තමයි භෞතික වශයෙන් කියන්නේ. අර චේතෝ කියලා අයින් කරලා අර විනිබන්ධන අයින් කරලා ලැහැත්ති කරනවා. ඉතින් එහෙම කරලා ඉවලා පරියන්කේ ඉන්නකොට ඔන්න යාට තේරෙනවා භාවනා කරගෙන යනවා දැන් හුස්ම හතරක් පහක් ගත්තා. දැන් මේක එලිපත්තේ ඉන්න බලලා වගේ පිටපයින්ද හදනවා. සද්දයක් එනකොට පයින්ද හදනවා. වේදනාවක් එනකොට හිතවිලයි. එතකොට ඒකේනා අර ගත්ත අදිෂ්ඨානය නැත්නම් ඒකට ඒ අදිෂ්ඨානෙම සද්ධාය කිරියාය සප්පාදේ සම්පාදේති කියලා කියනවා. ශ්‍රද්ධාව ඇති කරගන්නම බුදුන් පූජා කරලා තියෙන කයි ජීවිත දෙක. දැන් සද්දයක් නම් ඇහෙනවා තමයි. හිත පිට යන්න හදනවා. මට බැරිද මේ සද්දේ අස්සින් හුස්ම දිහා බලන්න. මට බැරිද තිබිච්ච හුස්ම තව එකක් වැඩි කරන්න කියලා අර බුදුහාමුදුරන්ට කාය ජීවිත নিরপেক্ষව ඇති කරගන්න ද අදිෂ්ඨානයේ ශ්‍රද්ධාවෙන් සකස් කරන්න කියනවා. ශ්‍රද්ධාවෙන් අලුත් වැඩියා කරන්න කියනවා. ඒතර යෝගාවචරයට අර ඉක්මනටම සටන පාවා දෙන්නේ නැතුව තව එක හුස්මක් තව එක පියවරක් තව ඩිංගිත්තක් ওই වේදනාව තියේදී තව ඩිංගිත්තක් ওই සද්ද තියේදී තව ඩිංගිත්තක් ওই හිතවිලි තියේදී අරුණ බැලීමේ හැකියාවක් එනවා. ඒකට කියනවා සද්ධාය කිරියාය සම්පාද සද්ධාවෙන් කියනවා අනේ මම මෙච්චර දේවල් කැප කරලා ආවා බුදු ආමතුරුනේ මගේ ජීවිතය ඔබ වහන්සේට පූජා වේවා. කය පූජාම අදිෂ්ඨානයක් කරන් තියෙන කියලා සද්ධාය කිරියාය සම්පාදේ. ඊට පස්සේ කියනවා සාතච්ච කිරියාවේ සම්පාය මම හෙටත් මෙච්චර හිත පිට ගියත් හෙටත් මම භාවනා කරනවා නිචපතා භාවනා කරනවා කියලා සාතච්ච කිරියාවේ මේකෙත් කියනවා ආතප්පය අනුയോഗාය සාතච්චාය නිචපතා කරන්න අපිට නිචපතා කරන්න බැරි මොකද ගෙදර ගියාම නෑ දෑයෝ අපේ පවුලේ කට්ටිය යමයෝ වට කරගෙන අනින උදේට කසපාර 300යි දවල්ට කසපාර 300යි රාට කසපාර 300යි කවුද දන්නේ මේ ඇයෝ නෑ දෑයෝ අයියෝ නෑ දෑයෝ ඉතින් දීප වැරඳගෙන බදාගෙන ඉන්නවා. ඇත්තටම භාවනා කරන්න තියන්න නෑ දෑ හොඳයි. භාවනා කරන්න ගියාම තමයි ඔක තේරෙන්නේ. කිසිම දෙයක් පිළිවෙලට අපේ කාලතරණ කරන්න දෙන්නේ නෑනේ මේ දන්න කට්ටිය. පොඩ්ඩක් විනාඩියක් මට දෙන්න බැරිද? විනාඩි එකමාරක් දෙන්න බැරිද? කියලා ලං වෙලා ඉතින් අපිට හිතනවානේ මේ යකයිලව ගන්න වෙන කරණ දෙන්න විනාඩි එකමාර දෙන එක තමයි තියෙන. නමුත් යක්කු ගන්න වැඩි හින්දා දවසේ විනාඩි ගන්න මදි මුන්ට දොළපි දෙන්නේ දෙන්න. කවදාකවත් අපි කරගෙන යන වැඩක් කරගෙන යන්න බෑ. මේ දන්න කට්ටියත් එක්ක වහවත් කණ්ඩ බෑනේ ඊළඟන කනවනේ. වහ කණ්ඩ ගියත් මචං මට කැලලා දීපන් කියලා ඊළඟ. ඒ නිසා සතත අභ්‍යාසය කරන්න බෑ. ගණයා කෙරේ බැඳිලා කුලයා කෙරේ බැඳිලා ඒතකොට බුදුහාමුදුරුව පැත්තකට තියලා ගණයා කෙරේ බැඳෙනවා කුලයා කෙරේ බැඳෙනකොට බුදුරජාණන්තුගේ රැස්වි දෙන එක අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් මොන කරන්නේ දැන් මේ වට කරගෙන ඉන්න කටියට දොළ පිටින් දිලනට ඉවරයි. මොකද ඒ වෙනුවට නිත්‍ය අභ්‍යාසයේ පවත්තන්න නම් අපි බුදුරජාණන් වහන්සේ කෙරේ තියෙන මේ නොසලින සද්ධාව සැක කරන්න එපා විචිකිච්ඡා කරන්න එපා බුදුහාමුදුරුවෝ මෙවැනි ගමනක් ගියේ අපිට වගේ පහසුකම් තිබිලා නෙවෙයිනේ. කර්මස්ථානාචාර්යවරු හිටියේ නෑ. සිව්පසයේ දෙන කට්ටිය හිටියේ නෑ. බහන මධ්‍යස්ථාන තිබුණේ නෑ. මෙහෙම් බණ කියන කවුරුත් හිටියේ නෑ. උන්වහන්සේ තනියම පාරාදාන ගියේ. ඒ නිසා ඒ සතත අභ්‍යාසය පවත්වන්න අර බුදුහාමුදුරුවෝ කෙරේ තියෙන ලද විශ්වාසය අපි දැවත සිහිපත් කරනවා. සක්කච්ඡ කිරියාය සම්පාදේති. තමන් කරන දේ ආදර ගෞරවයෙන් නැමී ඉඳලා කරන්න ඕනේ. තනි අතින් කරන්න යන්න එපා මේ භාවනා කටයුතු. කරනවා නම් අත් දෙක හොදාන දෝතින් කරන්න. මොකද මේක බොහොම වටිනකරු කටයුතු දෙයක්. උලේ ඉඳගෙන පිලේ ඉඳගෙන කරන්න බෑ. ඒකයි අපි මේ ලස්සන මේ පහසුකම් හරි ගැසලා දීලා තියෙන අපි මේ සුඛෝපභෝගීත්වයට යන්න හදනව නෙවෙයි. භාවනා කරන එකට අපි කියනවා එයාට ගෞරවයක් ඇති වෙන විදිහට අපිත් ඒ ඇත්තන ගෞරවය දීලා ඒ ඇත්තොත් අපිට ගෞරව කරන විදිහට බුදු පිළිමයක් ඉස්සරහින් තියාන මේ කරන්නේ සක්කච්ඡ කිරියායි. අද විතර අද මේ අපි ඉන්න 2016 මේ ජූලයි මාසේ 18 වෙනකොට සක්කච්ඡ කිරියාය කියන එක අපේ ජාතියමයින් වෙලා. කිසිම දෙයක් කරන්න එකෙකුටවත් තේරෙන්නේ නැහැ. පරණ මිනිස්සු වැඩ කරනකොට කියන්නේ ගසක කැපුම ගස මුල පෑදුමෙන් දැනේ හානා ඊය පානා අඬ හැරෙන් දැනේ මිනිහා නොමිනිහා යන කඩිසරෙන් දැනේ අමුතුපත් දීම අත ඇල්ලුමෙන් දැනේ දැන් අඬ හැරයක් අහන්නවත් තියනද ඊය වැත්තක තියන්නකෝ ගහක් කවන්න පුළුවන් දෙයක්කට පහරක යනකොට පිළිලැත් තිබුණොත් අඹට ඇත් තිබුණොත් තරන් දාලා යන එකෙක් ඉන්නවද සේරම ඉවරයි. අපි ළඟ තිබුණේ සකස් කරලා වැඩ කරන ගතිය ඉස්සර ගොවියා කුඹුරේ නියරටත් වනාතට සලකන සැලකිල්ල අද මොකුත් නැහැ උටු උටු උටු උටු ගාගෙන යන්ත්‍රය අරගෙන යනවා ඊට පස්සේ තනකොළ කපන්නේ කපන්නේ යන්ත්‍රේ හරකේ කඳ හැරයක් මොකක්වත් නැහැ මම කණේ උණ්ඩත් নানা ආකාර පරංගිලෙඩ අර තියුණු සකස් කරලා වැඩ කරන ගතියක් ඇත්තෙම නැහැ. ගුරුවරෙක් ගාඩ ගිහලා වැඳලා සාත්‍රයක් කිල්ලන ගතිය. <coughs> ගුරු ආණ්ඩේපතින් ගන්නේ. උන් කරන්න ඕන. වෙද මහත්තයෙක් ගාඩ ගිහලා බුලත් අතක් දීලා සල්ලි දීලා කටයුතු කරන ගතිය මොකුත් නැහැ. වෙස වෙදා බිලක් ලියනවා. මු බිල ගෙවට පස්සේ මු කරන්න ඕන. අයි සක්කච්ඡ කාර්යක්‍රම ගැන්චි නිසාද වැඩේ හැදේ නැහැ. වැඩකාරයට බොරු බෑ බොරු කාරයට වැඩ බෑ. බුදුහාමරත් එක්ක කටයුතු කරනකොට භාවනා කෝක වේදත් අර නීති අභ්‍යාසයේ ගරු කටයුතු වතපිලිවෙත ඒ ටික නැති වුණාට පස්සේ අපි මේ ඉල්ලගෙන කණ්ඩ හදනවා විපස්සනා ඥාන ඉල්ලනවා ධ්‍යාන ඉල්ලනවා දවස් හතෙන් දෙනවා සහතික දෙනවා විකාර වැඩනේ අර සද්ධාවෙන් කරන වැඩේ ප්‍රතිඵල නැති වුණත් බලන ඉන්න මිනිහගෙත් ඇහැට සාන්තිදායකයි නිසා යෝගාවචරය දැනගන්න ඕනේ Tamanට කොයි වෙලාවක හරියි යොදලන ලද ප්‍රයත්නයට අනුව එක චිත්තක්ෂණයක් දෙකක් හෝ සතිය පිහිටුවා ගන්න පුළුවන් හුස්මත් දෙකක් හෝ එක දිගට බලන්න පුළුවන් සක්මන හෝ එක දිගට බලන්න පුළුවන් වෙනදට වැඩි විනාඩි 10ක් 15ක් හෝ නලියන්න තු ඉන්න පුළුවන් නම් ඒ යෝගාවචර දැනගන්න ඔය ඉතුරු ටික ඒ දෙක තුන කර ගන්න තුන හතර කර ගන්න අර සීමාකාරී වෙලාවේදී පුළුවන් තරම් බුදුන් සිහිපත් කරන්න. සද්ධාව සිහිපත් කරනවා. සිහිපත් කරනකොට ආතප්ප කෙලස් තවන වැර තව පොඩ්ඩක් යන්න පුළුවන්. අනුയോഗේ ගත්ත දිගටම ආය කාමයට හිත දාන්න නැතුව රූපෙට හිත දාන්න පුළුවන්. එහෙම නැත්නම් මූල කර්මත්තාන හිත දාන්න පුළුවන්. සාතච්ඡාය මට අද වැරදුනත් මම හෙටත් මේ වෙලාවේ කරනවා. සලුවක සාදාලා නැගිටලා යන්නේ ඒ වගේම ප්‍රධාන ආය දත්ත කාගෙන කොහොම හරි මේක කරන්න ඕන කියන ගතිය ආවට පස්සේ ඒ කෙනාට තේරෙනවා අපිට බුදුහාමුදුරෝ දීලා තියෙනවා මොකද්දෝ ශක්තියක් ඒක බුදුහාමුදුර කියන්නේ කම්පැනියක් පටන් ගන්න දෙන මේ ෆිනෑන්ස් එකක් වගේ කල්බදු වගේ මං කෙරේ සද්ධාව පිටලා වැඩේ පටන් අරගන්න හරියට පස්සේ මට ගෙවන්නේ කියලා කියනවා දැන් තියෙන හරියම ගාස්තු ගෙවීමේ ක්‍රමයට තියෙන බිස්නස් බුදුහාමුදුර අපිට දීලා තියෙන එහෙම එකක් මං මාව දිහා බලපන් මම කරපු හැටි බලපන් උඹට ආපු ප්‍රශ්න වගේ දහ ගුණයක් මට ඇවිල්ලා තියෙනවා අන්න ඒ වෙලාවේ මගේ නම සිහිපත් කරපන් කතරගම දෙයියගේ නම හෝ ආණ්ඩුවේ මේ ඇමතිතුමාගේ නම හෝ ඒ බයිලා නෙවෙයි. බුදුහාමරගේ නම සීපත් කරන්නේ. ඉතින් අපිට හදිසියක් වෙච්චාම කාගේ නමද සීපත් කරන්න කියලා බලන්න. උත්තරම තද වෙලා හදිසිනු උගේ අම්මට කියලා වොන්න අම්මව සීපත් කරනවා. ඊතරමටම අද තියෙන බුද්ධම කුලප්පුවා. මොනාරි අදිසියක් වෙච්චාම මේ බුදු ගුණයක් හෝ තමන් වඩන සතියක් හෝ ඉවසීමක් නෙවෙයි සීපත් කළා තියෙන්නේ. ඒ අපි යෝගාවචර වශයෙන් අපි තේරුම් අරගන්න ඕනේ මේකෙන් පේන්නේ අපේ දින ඕලමලකම. අපිට ඒ සීපත් කළ යුතු උත්තමයන් වහන්සේගේ නම සීපත් කරනවා නම් එහෙම නැත්නම් බුදුහාමුදුරු දෙන අරහං ගුණය සීපත් කරනවා නම් පරම පවිත්‍ර චිත්ත સંතානයක් ඇති අහෝ සුසුද්ධ సంతානක් අපිට කරදරයක් වෙච්ච ලයිවේ කරදර වෙලාවෙත් සතිමත් වෙන්න තියෙන ඊට හොයන්න පුළුවන් නේ බුදුහාමුදුරගේ සුසුද්ධ సంతානේ සල්පනා කරනවා. අපි එහෙම නැතුව කරදරයක් ආවේයි කියලා කලබල වෙන්න ගත්තොත් කරදරේ වැඩි වෙනවා. ඕනේ කරදරයක් තියෙනවා බලන්න ඒ කරදර තියෙන හිතේ යට සමාධිය තියෙනවා. ඒ හිතේ යට සතිය තියෙනවා. බුදුහාමුදුරෝ සීපත් කරන්න ගියොත් අරහංගුණේ සීපත් කරන්න ගියොත් අපි කරදර දිහා නෙමෙයි බලන්නේ අර යට තියෙන තමන් වඩලද සතිය කොනක් එතන තියෙනවා. හොඳටම සමාධිගත වෙච්ච එකේ පුංචි සාන්තියක් තියෙනවා. ඒ දුර්ල වූ සතිය ඒ වෙලාවේ පිහිට වෙන එක ඒ දුර්ල වෙච්ච සමාධියේ සරණ යන එකට කටුකුරුඳ ඥානানন্দ ස්වාමීන් වහන්සේ උපමාවක් දෙනවා. උන්වහන්සේ කියනවා පිදුරු කොටක වැටිච්ච ඉදිකට්ටක් ගන්න සද්දන්ත කුලේ ඇතෙක් හොඬේ දික් කරලා අර පිදුරු ඔක්කොම අයින් කළාට ඉදිකට්ට අහුලන හැටි හිතා ගන්න කියනවා. කරදර ගැන කල්පනා කරන්න යන්න එපා. අපි වඩලද සතිය සීපත් කරන්න. අපිට මේ ඉස්සලා හරි ගිය වෙලාවක ඇතිවෙච්ච සමාධිය සීපත් කරන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ පවිත්‍ර මනස අදහනවයි කියලා කියන්නේ. අපි එහෙම නෙවෙයිනේ කරන්නේ. අනේ මට මෙහෙම වුණා, රේම වුණායි කියලා අපි හිතමනාප කරගෙන ආපු කරදරේ ගැන කතා කරන්න කරන්න කරදරේ වැඩි වෙනවා. ඒවට තමයි සම්පප්පලාප කියලා කියන්නේ. ඒ නිසා යෝගාවචරය කරන්නේ එහෙමනම් කතා නොකර නිකන් ඉන්න. කරනවනේ බුදුහාමුදුරුවෝ ගැන කතාවක්. තමන්ට ධෛර්ය උපදන කතාවක් ආතප්ප අනුയോഗ සාතච්ච පදාන. ඒකට අහණේ ඉන්න මිනිහට නම් සද්ධා මේ සද්ධාාවක් ඇති වෙනවා. නිසා යෝගාවචරයගේ කටයුතු අඤ්ඤෝමී ආකප්පෝ කරණීයෝති අබින්නම් පච්ච වෙක්කිතබ. මේ ලෝකයා නැතිබරිකම් කචුකුචු ගාද්දී. යෝගාවචරය කල්පනා කරන කොයිලත් අනේ බුද්ධෝත්පාද කාලෙකනේ මං ඉන්නේ. අනේ මට අංග සම්පූර්ණ මනුසකමක් ලැබිලා තියෙනවානේ. අනේ මට ක්ෂණ සම්පත්තිය ගන්න පුළුවන් නේ. අනේ මට සද්ධර්ම ශ්‍රවණේ තියෙනවානේ. අනේ මට සත්පුරුෂ ආශ්‍රය තියෙනවානේ. අනේ මට ඕනනම් පැවිද්ද තියෙනවානේ කියලා අර දුර්ලභ වස්තු කල්පනා කරන මිසක් මේ මිනිස්සු කරන සාප කිරීම මොනක්වත් කරන්න යන්නේ. එතකොට අපි ඒ කරදර වේලාවකදී පවා සරුවචන් වහන්සේගේ හැකි සංඥාව සරුවචනසිගේ පිවිතුරු මනස අපි කියනවා අරහන් ගුණය අදහනකොට Taman තුලත් ඒ අරහන් ගුණේ පුංචි වර්ධනයක් සිද්ධ වෙනවා. නිසා කරදරේ ආපුණාට පස්සේ තමයි දැනගන්න පුළුවන් මෙයා යෝගාවචරයේද නැද්ද. කෙහෙල් ගහ ගන්නද යන්නේ පොල් ගහ ගන්නද කියලා දැනගත්ත හැකි පුංචි කරදරයක් ආපු ගමන් කටයුතු කරන ආකාරය. ඉතින් ආධුනිකයට අපි උදව් කරන්න ඕන. ආධුනිකයට අපි ඉඩ දෙන්න ඕනේ. ආ එහෙම තමයි පුරුදු වෙන්නේ. මොකද කරගෙන කරගෙන යනකොට මේ බුදුහාමුදුරන් කෙරෙහි සද්ධාව ඇති වෙගෙන එනකොට එහෙම නැත්නම් සැක නොකරන ගතිය එනකොට අපිට කරදරයක් ආපු වෙලාවක අපි ප්‍රධාන වශයෙන්ම කල්පනා කරන්නේ මට ත්‍රිවිධ රත්නේ වශයෙන් තියෙන බුද්ධ රත්නේ ඒ නිසා කරදරයේදී මම බුදුහාමුදුරෝ සිහිපත් කරලා අර චිත්තක්ෂණේ තව පොඩ්ඩක් වඩනවා. ඉරියව්ව තව පොඩ්ඩක් වඩනවා. අර සද්දේ තියෙද්දිම බලනවා වේදනාව තියෙද්දිම බලනවා මට පුළුවන් ද සත්‍යමත් වෙන්න කියලා. ඉතින් ඒ වෙලාවකදී ඒ සද්ද ටිකක් ආවට වේදනා ටිකක් ආවට හිතවිලි ටිකක් ආවත් ඒ වෙලාවේදී අරමුණ දැක ගන්න පුළුවන් වීමම බුදුන් දැකීම. කරබල තියෙද්දි අරමුණ දැක ගන්න පුළුවන්කම බුදුන් දැකිලක් වගේ. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන්. අපේ හිත පිට යනවා. ශබ්දයට වේදනාවට හිත පිට ගිහිල්ලා යම් වෙලාවක හිතන්න අපි දවල් සාකච්ඡා කරා වගේ දැන් සද්දේ ඉන්නකොට Taman දන්න මම ඉන්නේ අගෝචර භූමියේ මගේ ගෝචර භූමිය නම් ඉරියව්ව නැත්නම් ආනපන දැන් මම ඉන්නේ අගෝචර භූමියේ ඒක යාට සිහිපත් වෙනවා නැත්නම් සිහි කැඳවීමක් වෙන එකට කියන්නේ බුදුහාමර කියන්නේ සතුප්පාද කියන වචනේ නැවත සතිය පිහිටන පිහිටලි වුණාට පස්සේ ආපහු ඒකත් එක්කමගේ වෙන දෙයක් තමයි නැවත අරමුණට ගෙනලා අතාරිනවා ගෙනලා අතාරියාට පස්සේ යාට තේරෙනවා නම් මේ හිත පිට ගියේ මම හිතලා නෙවෙයි. මට ඕනකමක් තිබුණේ නැහැ හිත පිට හිත පිට ගියා. ඕකෙන පශ්චාත්තාප වෙන්න එපා. ඒ හිත පිට යන්නේ මේ කාම සංඥාවල් නිසා. මම මේට ඉස්සලා අබිරමණය කරලාදී යම් කාමයක හේව නැල්ලක්. ඒක මේ මට කරදර කරන්න ආව නෙමෙයි මම මේ ඉස්සලා අබිරමණය කරලා තියෙනවා. ඒ නිසා මේ වෙලාවේ කරදර කරා. ඒකට හේතු බල ධර්මයක් අනුව පිට ගියා. එතකොට මේ පිට ගිය වෙලාවේදී හිතට දැන් එන්නේ පිට ගිහිල්ලයි කියලා සතිය පහළ වෙනවා නම් මොන තරම් ආශ්චර්ය ධර්මයක්ද මොකද ඒක අම්මලා තාත්තලා දීප එකක් නෙවෙයිනේ අපි භාවනා කරන හදපු එකක් නෙවෙන්නේ මේක තමයි බයලජ්ජාව කියන්නේ පිට ගිය ගමන් බයක් ඇති වෙනවා ලැජ්ජාවක් ඇති වෙනවා මම ඉන්නේ ගෝචරජ්‍යත් භූමියේ නෙවෙයි මෙන්න මේ වෙලාවේදී මම ඉන්නේ ගෝචරජ්‍යත් භූමියේ නෙවෙයි කියලා දැනගන්න එක සදාචාරවාදියා හිතන්නේ අබැග්යක් කිය. නෑ අනිවාර්යෙන් භාවනා ගමනේ හොඳම හොඳ හැතැම්ම කණුවක් ඒ බවට පිට ගියා කියලා කනගාටු වෙන්නේ නැතුව පිට ගිය බව දන්නවනේ මම දැන් කියලා ඒක සිහියෙන් සම්පජාඤ්ඤයෙන් කල්පනා කරනකොට මාපව් අරමුණට ගේන එක 100ට 100ක්ම හේතුඵල දාන. බුදුරජාණන්සේ සඳහන් කළ තියෙනවා යම් කිසි කෙනෙක් හේතුඵල ධර්මයේ දකීද ඔහු ධර්මයේ දකි. යම් කිසි කෙනෙක් ධර්මයේ දකීද හේ මා දකි. ඒ නිසා අමලියක් කරදරයක් කරන වෙලාවේ අම්මටත් බැන බැන වරදේ කරපේ කරනත් චෝදනා කරගෙන ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒකට අපි කියනවා සද්ධාව නැතිකම කියලා. ඒකට අපි කියනවා ශිල්පේ දන්නේ නැහැ. ආයුධේ පාවිච්චි කරන්න දන්නේ නැහැ. එහෙම කරන වෙනුවට මගේ හිත පිට ගිහිල්ලා. නමුත් මම වඩලනද සතියක් තියෙනවා. ඒ නිසා මම අරමුණේ නොයන බව දන්නවා කලබල වෙන්න එපා. කුරුස් කටේවත් අත දාගන්න බෑ කරදර වුණොත්. ඒ බව දැනගෙන මම අරමුණට එන්න ආපහු වෙන පාර කල්පනා කරන්න ගියොත් ඒ යෝගාවචරයට තේනවා දැනගත්තොත් මම පිට ඉන්නේ කියලා ආපහු Tamange අරමුණට එන්න මේ ලෝකේ කිසිම බාධාවක් නැහැ මොන්න තරම් බලපතල දෙයකට හිත පිට ගියා. ඒක හරියට උතුරු කට්ටක් එල්ලලා කොච්චර පයින් ගැහුවත් ඒක විවේක වෙච්ච ගමන් යන්නේ උතුරට තමයි. ඊටයි කවුරක්වත් මහන්සි වෙන්න ඕන පුළුවන් නම් කරකෝපා. කරකොල කරකොල කරකොල අතාරින්. අත්හැරපු ගමන් එයා හිමීට මිට වෙලා වැල්ල වැල්ල වැල්ල උතුරටම තමයි යන්නේ. ඒ වගේ අපි ඉන්නේ අසරණ තැනක ඉන්නේ අගෝචර භූමියක අජ්ජත්තේ නෙවෙයි කියලා දන්නවනම් ඒ වෙලාවේ ඉඳලා කෙලස් ප්‍රවේගය කැඩිලා හිමීට ඇවිල්ලා උතුරට හැරෙනවා. ඒක ධර්මතා. ඕන වෙලාවක පොල් ගෙඩියක් වතුර දාන්න බෑ. ලැබු පැත්ත උඩට එනවා. ඒක මේ පොල් ගෙඩිය හිතලා කරන එකක් නෙවෙයි. අපේ හිත අනිවාර්යයෙන්ම හොඳ දේ දාන්නේ. ඒ හොඳ දෙයට පිපෙන්න හරි. එතකොට අනිවාර්යයෙන්ම ඇවිල්ලා හරියටම අරමුණට ගිහිල්ලා වැටෙනවා. මෙන්න මේක දැකලා වාර්තා කෙරුවා නම් කාට හරි උන් දැටින් භාවනා ඊට පස්සේ කමටහන් සුද්ධ කරන්න ඕනේ නැහැ. ඒක දන්නවා. එහෙම නැතු හිත පිට ගියාට චල්චුරු ගාලා මේක මම කරපු දෙයක් පටලවා ගත්තොත් ඉතින් කමඨාන සුද්ධ කරන්න තියා හැබැයි වෙන දේ විස්තර කරගන්නත් බෑ. නිසා හිත පිට යන එකවත් සද්දවත් වේදනාවක් නෙවෙයි කෙලස් වෙන්නේ. ඒවත් එක හැප්පෙන්න ගිහිල්ලා ඒවා පිළිබඳ විනිශ්චය කරන්න ගිහිල්ලා රුචි අරුචිකම් පහළ වුණොත් කෙලස් වෙනවා. අපිට ඒ මොකක්වත් නැතුව ගිය තැන ඉඳලා ආපහු අපිට අරමුණට එන්න පුළුවන්. කෝච රජ්‍යත් අරමුණට එන්න පුළුවන්කම අපි මේ ජීවිතය හම්බ කරපේවක් නේ. කවදාකවත් අපිට මේ පොත් බල්ලයි ගන්න බෑනේ. හිතනද කාට හරි දාන් දීලා පින්කමකින් ඕක ගන්න පුළුවන් වෙයි කියලා. කාට හරි හිතනද මේ ත්‍රිපිටකේ කටපාඩම් කරලා ඕක ගන්න පුළුවන් වෙයි කියලා. කාට හරි හිතනද පැවිදිලා ඕක ගන්න පුළුවන් වෙයි කියලා. කාට හරි හිතනද ඥානකම නිසායි මට ගන්න බැරි කියලා. ඒ මොකක්වත්ම නැහැ. හිත පිට ගියාට පස්සේ ආපහු අරමුණට ගේන පැත්ත බලන්න ගියොත් අපිට බුදුහාමුදුරෝ දීලා තියෙන ඒ ලයිසන් එක එහෙම නැත්නම් ඒ යෝගාවචර අවසර පත්‍රේ බුද්ධියම හම්බ වෙච්ච එක. කප්පට පාවිච්චි කරලා නැහැ අපි. අපිට පුරුද්දම තියෙන වැරදුනාට පස්සේ චෝදනා කර කර ඉල්ලි මිල්ලිල නටන එක. නෑ වෙලාවේ මොලේ පාවිච්චි කරන්න දැන් වැරදිලා තියෙන දැන් මොකද කරන්නේ? නැගිටපන්. පැටවන්න නැගිටපන්. නැගිටින්න පුළුවන්. ඒ සමහර විටක මේක අපි ඉගෙන ගන්න මරෑඳේදී වෙන්න පුළුවන්. ප්‍රශ්නයක්. ප්‍රශ්නයක් නෑ මර ඇඳේදී දැනගත්තත් දැන් මං ඉන්නේ මර ඇඳේ මට පුළුවන් ඕනේ නම් කයට හිත දාන්න. ඊටදී කොච්චර වාසිද කියලා බලන්න ඊට ඉස්සෙල්ලා අපි පුරුදු කරලා තියෙනවා නම් කයට හිත තබා ගැනීම. පුරුදු කරලා තියෙනවා නම් සතිමත් වීම. පුරුදු කරලා තියෙනවා නම් සතුප්පාදේ. ඒ වෙන ඉබේම පොල් ගෙඩියක් උඩ දාපුවාම ලැබු වැතුරට එනවා වගේ මර ඇඳේදිත් එන්නේ එතෙන්. ඒක නිසා මොන අමලියක් හතරක් ආවත් මේ සතියේ බලය කඩන්න බෑ. කොහොමඩක්වත් කඩන්න බෑ. ඒකයි බුදුරජාණන් මේ සතිපට්ඨාන දේශනා කරන්න ඉස්සෙල්ලා ආනිසංස හතක් දේශනා කරනවා. මේ වැඩේ කරන්න ඉස්සෙල්ලා සද්ධාව ඇති කරගන්න. ඒ නිසා අපි යම් වෙලාවක හිත පිරිුණා නම් මෙහෙම මට හිතනවා මෙහෙම කියන්නේ. අපිට කරදරයක් ආපු යම් වෙලාවක ඒකට චෝදනා කරනවා නම් ඒ චෝදනාව හරහා බුදුහාමුදුරන්ට නිග්‍රහයක් වෙනවා. අපි යම් කරදරයක් ඇවිල්ලා ඒ කරදරේ චෝදනා කරනවා නම් බුදුහාමුදුරන් මොකක්ද සැකයක් එතන තියෙනවා. මම කර්මී තා කර්මඵලය අදහන්නෙත් නෑ හේතුඵල ධර්මය හන්ද අපි හිතන මේ අහවල ඇවිල්ලා මට කරදර කරයි කියලා. නෑ කාටද කරන්න බෑ කරදර කරන්නේ අපි ගෙන ආපු කර්ම ශක්තිය තමයි. ඒක නිසා යම් වෙලාවක හිතනද නිබුත්‍රාජාන් වහන්සේ කෙරේ තියෙන ශ්‍රද්ධාව එහෙම නැත්නම් මේ විචිකිච්ඡාව නොකරන ගතිය තියෙනවා නම් බුදුරන්සේ සූත්‍ර දේශනාවේ කරලා තියෙනවා. ඒක නා භාවනාවට හොඳටම බැහැලා භාවනා වැඩිගෙන යන වෙලාවේදී මේ බුදුරජාන් වහන්සේ කෙරේ ශද්ධාවෙන් එනේ නේන කරදරයට මුහුණ දීගෙන යට වෙන්නේ නැතුව කරගෙන යනවනම් එයාට කවදාකවත් නැති කරදර වැඩි වැඩි එන්න පටන් ගන්නවා කියලා තියෙනවා. මොකද මේ ජීවිතේම වැඩ හමාර කරන්න හදන්නේ. ඒ නිසා පුදුම විදියට කරදර එන්න පටන් ගන්නවා. එයාට තේරෙනවා දැන් ඔන්න මට දැන් භාවනා හරියාගෙන ඉන්නේ වෙන්න නැති කරදර. භූත චෝදනා එන්න පටන් ගන්නවා. අනවශ්‍ය ලෙඩ රෝග එන්න පටන්. එයා ඒවට කොට මුණ දෙන්නේ මේව හංගන්න බෑනේ මේ සංසාරේ නිවන් දකින්න ඕනේ මේවා. කටයුතු කළ ඉවර කරන්න එපා. ඒ නිසා වැඩි වැඩියෙන් වැඩියෙන් කරදර එන එක ඕනම යෝගාවචරේ තේරුම් ගන්න දෙයක්. සාමාන්‍ය ජීවිතයට වැඩිය කරදර එන්න පටන් ගන්නවා. එයා එකෙන් දෙදක් ඇති කර ගන්නවා. මට දැන් උපකරණේ හම්බෙලා තියෙන්නේ. ඒ නිසා කරදර එනකොට දැනගන්න එකම කරදරයක්වත් ගෑවෙන්නේ නැහැ. හැබැයි කරදර එන එකේ අඩුවක් නම් වෙන්නේ ඒක ඒ යෝගාවචරය බලන දෘෂ්ටි කෝණේ හැටියට යා සතුටකට බාර ගන්නවා. අභූත චෝදනා එනවා, අනවශ්‍ය කරදර එනවා. දැන් අඟුලිමාල හම්දුරු 1000ක් මරලා 18 එක්කනයි අඩු උනේ. බුදුසසුන සිකාවට ගිහිල්ලා පැවිදි වෙලා පින්නපාත ගිහිල්ලා එනකොට කවුරු අඹ ගහකට ගලක් ගැව්වත් ඔළුවට තමයි පදින්නේ. බල්ලෙක් ආවත් සිවුර ඉట్లా දාන. ඊතර නැවත එනකොට මාලිගා මේ ස්ථානෙට ලේ පෙරාගෙන සිවුර අතින් අරගෙන බුදුමාකාර කරදයකට එන. ඉතින් ගිහිල්ලා බුදුජානක විශේෂයෙන් ඇහ ගහගෙන බලන් ඉන්නවා. ඉතින් ඒ කියනවලු අඟුලිමාල ඕකට ඔබ දැන් හිත නරක කරගත්තොත් ඔබ ගියොත් මේ ජීවිතේ නිවන් නොදක සංසාරේ අපායට වැටෙනවා බුද්ධාන්තර කල්ප කීයක් ඉන්න වෙයිද දන්නේ ඔබ දන්නවනේ ලේ පිට කපුව 999 දන්නේ නැති ගාන ඊට වැඩි. ඒ ඕක ඉවසපන්. ඕක ඉවසලා ඔය හරහා සතිය පාත්තන්න පුළුවන් නම් ඔබට ලාභයක් ලැබෙනවා මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් ඊට පස්සේ ඔක්කොම කර්ම අවෝසි ඒසෝ එන කරදර ඉවසන්න විශේෂයෙන්ම ආනන්දේ මේ අඟුලිමාල හාමුදුරන්ට මතක් කරලා දෙනවලු ඔබ ගෙවන්න එපා ඔක මේ හංගල කරන දෙයක් නැහැනේ. ඉතින් අඟුලිමාල හාමුදුරන්ට අන්තිමට ඒ ඇතිවෙච්ච බුදුහාමුදුරුවෝ පන්නරේ නිසා මේ ආවේනික දුකකට කවුරු හරි පත් වෙලා හිටියත් දරා ගන්න බැරි තරම් පුදුම අනුකම්පාවක් ඇති වෙලා තියෙනවා. සාමාන්‍ය මිනිසෙකුට තියෙන ආවේනික දුක. ඉතින් ඒ නිසා ප්‍රසූත දරුවන් ප්‍රසූත කරන විලි රුදාව ඇති වෙච්ච අම්මා කෙනෙක් පින්නපාතේ යනකොටත් කෙඳිරි ගන්නවා. කිසි කෙනෙක් උපස්ථානට නැතුණු. පැල්කොටේ. එනකොටත් කෙඳිරි ගන්නවා. ඉතින් දවසේම මේකලු කල්පනා. පස්සේ භාවනා කල් ඉවරලා බුදුහාමුදුර ගාවට ගිහිල්ලා කියන අවසරයි ස්වාමීන් වහන්සේ මෙන්න මේ ගෙදරේ මම දැක්ක පින්නපාත යනකොට මේ අම්මා විලිලනවා. තාම එහෙමයි. දැන් මං වගේ පවුල් කන් නැති මේ බණ භාවනා කරන කෙනෙක් ඒ වගේ විලිලන අම්මා කෙනෙක් ප්‍රසූත වේදනාව විඳින අම්මා කෙනෙක් දැකපුවාම අපිට මොනවද කරන්න පුළුවන් කියලා. පුසන් දෙකන ආපෝ බොහොම සිම්පල් වැඩක් තියෙන්නේ. ඔබ කියාපන්. උපන් දවසේ ඉඳලා කවදාකවත් මං සතෙක් මරපු නැති ආනිසංසයෙන් මේ දරුවා මේ අම්මගේ ගැප් පහ ගැප් මල පහ වේවා කියලා. ආන මේ අඟුලිමාල අමර ඔළුවේ ගහගත්තලු කොහොමද සෝනස මම කියන්නේ උපන් දාසිර සතෙක් නොමරපු එකේ ආනිස මේ අනුහසින් මම දැන දැන දැන දැන මනස යන්නුනාවක් කැපුවා. නොදැන කොච්චරද? ඉතින් මම කොහොමද කියන්නේ? අනේ මගේ මේ මෛත්‍රී බලයෙන් වේවා කියලා. ආ එහෙමනම් පැවිදි වෙච්ච දවසේ ඉඳලා ඒක සතෙක්වත් මරපු නැති නිසා. අරියාය ජායතෝ ජාතෝ. ආර්ය ජාතේ පුදුනාට පස්සේ අච්චර දාමරික මිනිස්සයා කොච්චර හික්මුණාද එදා ඒ හික්මිච්චි බලයෙන් ඊට පස්සේ කද්දාක සත්‍යයක් මරමන්ට බලයෙන් ගැප්මල පහ වේවා කියලා අදත් අඟුලිමාල පිටිත කියන දිගට මංගුලිමාල හම්බුන කරදර තුනක් හදාකත් චෝදනා කරේ නැහැ. චෝදනා කරන්නේ දන්නා මේ ජීවිතේ rahat වෙන්න නම් ගිවෙන්න ඕන. ඒ යෝගාවචරයෝ මේ කැස්සට වැස්සට මැස්සට දඟලනකොට දෙකොණෙන් hina යනවා මට. මුන්දලා මේ දරුව විල්ලනකොට ඔයිට වැඩි කෙඳිරි ගාලා තියෙනවා. ඉතින් මේ භාවනා කරලා නිවන් දකින්න ඊට වැඩි ඉවසන්න එපායි. අර වහංගල වහනවා. භාවනා කරනකොට කියනවා එහෙම බෑ මැස්සෝ අහන්න බෑ ඇස්සට තෙමෙන්න බෑ කැස්සක් එන්න බෑ මේ කෙලිම ඉන්ටර්කූලර් එකේ කෙලිම ඉන්ටර්සිටි එකේ කියලා බහිනා වගේ නිවන් යන්න හදන කවුද බුදුහාමරෝ කියලා දන්නේ ආවේ බුදුන්සේ දේශනා කරන්නේ ඒකලා මේක දෙකම දැකලා මේක දැකලා කියන්නේ අදහපම් මාව අදහපම් කියලා කියන්නේ බුදුහාමරෝ කිව්වයි කියලා മന്ത്രിතුමා ගැලීමට වගේ නිවන් ලම්බෙනවා කියන එක නෙවෙයි ඉවතපම් ඉවසපන්. එnde ende ende මේක වැඩෙනවා. එnde ende ende වැඩෙනවා. කොච්චරද කියනවනම් යම් වෙලාවක හීනෙන් බය වුණත් එතෙන්දිත් බුදුහාමරේ ගුණ විතරයි සීපත් වෙන්නේ. ඇයි මේ හිත පිට ගිය ඕනම වෙලාවක ආපහු අරමුණට ගන්න සතිය ලැබෙනවා වගේ හීනෙන් බය වුණත් බුදුගුණ මතක් වෙන වෙලාවක් එනවා. එතකොට අපි නිච්ඡම් බුද්ධගතා සති සුප්පබුද්ධම් පබුජ්ජಂತಿ සදා ගෝතම ශාවකා තේසං දිවාතරත්තෝච නිච්ඡම් බුද්ධ ගතා සති. ඒ බුදුරජාන් වහන්සේ කෙරේ පැවිදි වෙච්ච මේ පැවිද්දා සුප්ප බුද්ධම් පබුජ්ජන්ති උදේට නැගිටින්නේ නෙළුම් මලක් පිපෙනවා වගේ. කුණු කෙල පෙරාගෙන කබහලාගෙන මූණ විකාර කරගෙන නෙමෙයි අරුණ උදයේ පිපුණ මලසේ පිපිද මැලිකම් දුරරලා මිදුල දෝලා මූණ දෝලා මිදුළු පිසලා වැඩ කවුරුහරි කියලා මේ ටෝච් ගහලා නැගිටපයකෝ කියන්න ඕන ගමන් නැහැ. උපබුද්ධම් පවිජ්ජಂತಿ සදා ගෝතම සාරක. දේ තේ සන්දිවාච රත්තෝච නිච්ඡම් බුද්ධ ගතා සති කරදරයක් ආවත් බුදු ජානන්සේ සිහිපත් කරනවා. ඉතින් එතකොට මේකට කියන්නේ එහෙම වෙච්ච දෙයකට කියන්නේ මේ චිත්තසංතානිය බුදුගයක්. මේක 13 වංශල තැම්පක් කරපු චෛත්‍යයක්. ඇවිදින ඇවිදින තැන පූජනීය ස්ථානයක්. ඒකට දඹදිව යන්න ඕන ගමන් නැහැ. දඹදිව මෙහෙට එන්න ඕන. තමන් ළඟට එන්න ඕනේ. ආනේ ඒ වගේ ගතියක් තියෙනකොට යට තපස රකින්නයි කියන ආතප්ප කියලා කියන එක කෙලස් බැරණ තව තව තවන වැර විනෝදාංශය. එයාට තේරුම් ගන්න කරදරයක් ආපු වෙලාවේ තමයි භාවනාදී මොන කරදරයක් ආවත් මං කියන්නේ 100 100ක්ම මේ බුදුරජාණන්තගේ ශ්‍රද්ධාව නමෙන් එනවා ඒක නමුත් ටික ටික තේරෙන පටන් ගන්නවා කොයි දේ ආවත් මේකත් එක්ක ගම කට කටයුතු කරන්න පටන් ගත්තොත් මේ බුදුහාමුදුරන්ගේ තියෙන මේ චතුරාර්ය සත්‍ය නැත්නම් බෝධිය අවබෝධ කරගෙන කටයුතු කරන්න පටන් අරගත්තොත් කිසිම කෙනෙකුට කදාකවත් මේක එහෙම නෑයි කියන්න බෑ. නමුත් බෞද්ධයා කී දෙනෙක් අදහනවද කියලා බලන්න. බුදුහාමුදුරුව අදහනා වෙනුවට മന്ത്രിතුමා අදහනවා, එමෙතිතුමා අදහනවා, කතරගම දෙවියෝ අදහනවා. අර ජංජාලි මේ જાති මේව ඔක්කොම කරනකොට ඒ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා මේ අනන්ත අප්‍රමාණ ගුණකන්දකින් යුත් මේ සාරුවච්චන් වහන්සේ ඉඳද්දී අපි එක එක්කනාගේ ගුණ ගායනා කරන්න ගියොත් අනවශ්‍ය විදිහට. ඒක සාරුවච්චන් වහන්සේට කරන නිග්‍රහයක්. ඒක සාමාන්‍ය බෞද්ධයා ඒ ඕන විදිහට ගත්තා වයි මොකද අපිත් ඒතන ඉඳලා යාවේ නමුත් භවනා කරගෙන යන්න යන්න යන්න යන්න Taman තීරුම් ගන්න ඕනේ අපි මේ බුදුහාමුදුරුවෝ පිළිබඳ සැකයක් සත්තරි කාංකති විචිකිච්ඡති ඔය කොච්චර කරදී බුදුහාරණ හැම දෙයකටම අපිට උදව් කරයිද නැද්ද කියන සැකයක් විචිකිච්ඡාවක් තියෙනවා නම් ඒක භාවනා හිතට ඇවිත් උලක්. එහෙම නැත්නම් භාවනා හිතට උපමාවකට කියනනම් පයට වැදිච්ච විලංගුවක් වගේ. ඉස්සරහට යන්න යන්න තමයි තේරෙයි හරි තැනට හරි වෙලාවට ඒ සතිපට්ඨානේ පිහිටුවගෙන බුදුහාමුදුරුවෝ මේ පරෝපදේශ රහිතව මේක විසඳගත් අපට යන්න අවසර දීලා තියෙනවා කියලා මේ කටයුත්ත කරනකොට මේ චේතෝ කීල වගේ සූත්‍රයක අදාළ භාවයේ තියෙන මේ සාමාන්‍ය සිංහල වචනෙන් කියනවා භාවනා කරන කෙනාට විතරයි. අනික් කෙනෙකුට මේක කියවලා ඉච්චරම ජීවිතයට සම්බන්ධ කරගන්න බෑ. හැබැයි බුදුහාමුදුරන්ට නැහැ භාවනා නොකරන බෞද්ධයෝ කියලා જાතිය බුදුහාමුදුරන්ගේ ප්ලෙජර් එකේ නැහැ. ඒ කියන්නේ බෞද්ධය කියන්නේ භාවනා කරන කෙනෙක් විතරයි. අද මොකද වෙලා තියෙන්නේ? අපිටත් මේ භාවනා කරනවා කියම අමුතුම දෙයක් බාටපත් වෙලා ඒ කියන්නේ භාවනාවෙන්තර බුද්ධ ආගමක් කියලා එකක් තියෙනවා. ඒකට අපි වගේ කියන්න ඕනේ. අපි දැනගන්න ඕනේ ඔලුවක් තියෙන්න ඕනේ පණ තියෙන්න නම් හිස්සුම් මල කඳක් හිටින්න බෑ. ඒ නිසා අපි කොහොමද බුදුහාමට ගෞරව කරන්නේ? කොහොමද බුදුහාමට අදහන්නේ? කොහොමද බුදුහාමට නොක් සද්ධාාවක් නැත්තම් නොපැකිල සද්ධාාවක් ඇති කරන්නේ? ඊට වැඩිය අද පොඩ්ඩක් සතිමත් වෙන්න. ඊට වැඩිය අද සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා ඇති කරන්න. ඒ විතරක් නෙවෙයි. ඒකේ ಗುಣ ගායනා කරන්න. මං කියන්නේ අන්ධහැර පාණ්ඩ කියනව නෙවෙයි මේ හන්දියක් හන්දියක් ගන්න කියලා. Taman ඒ කරන වැඩේ ඕනම කෙනෙකුට කියන්න පුළුවන් නම් මට වෙන කිසිම මේ යන්ත්‍රයක් මන්ත්‍රයක් නැහැ මම කරන්නේ මෙච්චරයි. මේක වරදින්නේ කියන්නේ බුදු ගුණය අදහන ගතියත් ඒ ಗುಣ ගායනා කිරීමත් තමයි අපිට කරදරයකදී සතිය පිහිටවීමට උදව් කරන්නේ. ඒ වගේ මේක උරගාන්න උරගාන්න එක පිහියක් ගන්නවා වගේ දුවට ඔපවැටලා එනවා. අන්න එදාට කවදා හරි අපි කවදා හරි මේ නොතිබුණ සද්ධාාවක් බුදුහාමුදුරු කෙරේ සැක නැති ගතියක් බුදුහාමුදුරු කෙරේ ඇති වුණාට පස්සේ තේරෙවි අපි අද හිතනවට වැඩිය අපි ඉන්න සමාජයේ අපිට වඩා උසස් පුද්ගලයෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා ඒ කිසි කෙනෙකුට අපිට සම්බන්ධ වෙන්න බෑ අපේ தත්ත්වය උසස් වෙන්නේ නැතුව. අපි කවදා හෝ ඒ තමන්ගේ බණ භාවනා දියුණු කරමින් මේ බුදුහාමුදුර අපට දෙන මේ ශ්‍රද්ධාව ආයෝජනය කරමින් දිගින් දිගට කටයුතු කරනකොට පුදුම විදිහට මේ මිනිස්සුෝ සලකනවා. මොකද ලොකු සාමින්දන් කියන්නේ මිනිස්සුන්ට වැඩිය දෙයියෝ සලකනවා. දෙයියන්ට වැඩිය බ්‍රහ්මයෝ සලකනවා. මිච්ඡර මේ සත පහට 10ට මිනී මරණ ලෝකයේ යම් කිසි කෙනෙක් පණ එපා කියාගෙන මේ ਸਰුවචන්නාන්තේ දැකපු නැති කෙනෙක් ਸਰුවචන්නාසිනේ පැවිදි වෙලා නැත්තම් පූර්ණ කාලිනු ගත කරගෙන කරන කරන කටයුත්තකදී අමලියකදී කරදරයකදී ਸਰුවචන්සේ සිහිපත් කරන කටයුතු කරනවා කිව්වහම මනුස්ස හිතකට එන්න බෑ ඒක. ඒ නිසා එවැනි දේවල් මිනිස්සු වගේ කරනට වැඩිය දෙවියෝ වගේ කරනවා. දිව්‍යයන්ට වැඩිය බ්‍රහ්මයෝ වගේ කරනවා. ඒ මොකද මේගොල්ලෝ එහෙදලා බලාගෙන ඉන්නවා මේ වගේ තැනකට ඇවිල්ලා අනේ මේ සාසනයක අපිට වැඩ ගන්න බෑනේ. එහෙ තියෙන හැමදාම පාටි. දිවි ලෝකේම ගණ්ඩම දෙයක් නැහැ. හැමදාම සම්භාෂණ. උදේ ඉඳලා හැන්ද වෙනකන් සම්භාෂණ වෙච්ච අමෝක අපිරිය හිතෙනවා. නන්දනවනේ රස රාජභෝජන යනම්මන හරි ආසලු තෝස කඩේකට ගිහිල්ලා සාමාන්‍ය තෝසිකක් කන්න වගේ හම්බ වෙන්නේ නැහැ දිවි ලෝකේ. ඉතින් හරි ආසයි මනුස්ස ලෝකෙට එළ මේ කරදර තියේදී බුදු කෙනෙක් අදහගෙන මේ ජීවිතය ගත කරනකොට දිව්‍ය ඊර්ෂ්‍යා කරනවලු කවදද අපිට මනුස්ස ලෝකෙට එන්නද? මිනිස්සු හිතන්නවා දිව්‍ය ලෝකෙ ගියාම ජොලි කියලා. උවිත වැඩි අමනකමක් නැහැ. උවිත වැඩි අමනකමක් නැහැ මේ අපිට හම්බ වෙච්ච වටිනා අවස්ථාව තියාගෙන. අපි ඉතින් භාවනාවට දැන් පෙළඹිච්ච පිරිසක් නේ. මේ එන්න කියලා ආරම්භ ආරාධනා කරන කතාවක් නෙමෙයි මම මේ කරන්නේ. මේ යන ගමනට ආශිර්වාද කිරීමක් කරන්නේ. මේ යන ගමන කල්පනා කරමින් අපිට මේ ධම්මෝ විනානත්ති පිතාච මාතා බුද්ධෝ විනානත්ති පිතාච මාතා අපිට වෙන මවක් පියෙක් නැහැ ධර්මයේ තමයි මවටයි පියාටයි එනිසා ඒ ධර්මයට ගියාට පස්සේ ඒ නැදකම් අයින් කරලා මේ තමයි අමාමෑණී බුදු පියාණන් වහන්සේ කියලා කටයුතු කරන පටන් අරගත්තොත් ඒ ඒ ඒකේ තියෙන තෙද ඒකේ තියෙන ගැම්ම තේරෙයි මේ මුස්ලිම් මිනිස්සු මුස්ලිම් දෙවියෝ අදහලා කොච්චරක් සෙල්ලම් කරනවද කියලා. ඒ මිසද ලෝකෙටම කියලා කියනවා. අපි අද ලෝකේ විශාලම වැවෙන જાතියක්. අපේ ආගම තමයි වැඩියෙන්ම දියුණු වෙන්නේ කවුරු සෙල්ලම් කෙරුවත් ඒ මොකද අපි දෙයියෝ අදහන. ඒ මේ සරුවච්ච නිසා නෙවෙයි. ඇදහිල්ලේ වටිනාකම. දෙයියෝ කියන එක ඉන්නව නෑ වෙනම දෙයක්. අදහන්න පටන් ගත්තොත් පුදුමාකාර ආශිර්වාදයක් තියෙනවා. ඉතින් අපිට වෙලා තියෙන්නේ අද අවිශ්වාසය. පුදුමාකාර අවිශ්වාසයක් තියෙනවා. ගෑණි මිනිහා ගැන අවිශ්වාස කරනවා. මිනිහා ගෑණි ගැන අවිශ්වාස කරනවා. රට්ටු රජුරෝ ගැන අවිශ්වාස කරනවා. රජුරෝ රට්ටු ගැන විශ්වාස කරනවා. ලෙඩ්ඩු දොස්තරලා ගැන විශ්වාස කරනවා. දොස්තරලා ලෙඩ්ඩු ගැන විශ්වාස කරනවා. ඉස්කෝලේ ගුරුවරු ශිෂ්‍ය ගැන විශ්වාස කරනවා. ශිෂ්‍ය ගුරුවරයා විශ්වාස මෙච්චරම මනුස්සයා මනුස්සයාට අවිශ්වාස කරන යුගයක්. මෙච්චරම ඔත්තු බලන යුගයක්. මෙච්චරම ආයුධ හදන යුගයක් කවදාකවත් තිබුණේ නැහැ. මෙච්චර මේ තාක්ෂණයක් තිබුණා කියවට යත්‍යල පහසුකම් තියනවා කියවට මේ sannivedanakama තිබුණායිකට මෙච්චර පිරිහිලා නැහැ මට එකක් කියද හැකි. එච්චර පිරිහිච්ච ලෝකෙත් මේ සතිපට්ඨානේ වැඩ කෙරුවොත් ප්‍රයෝජන තියෙනවා. බුදුරජාණන්සේගේ ගුණේ ඒ අදහිල්ලේ ඉහළම අදහිල්ලනේ. ඒ නිසා සුද්දෙක් කියන පොතක තිරසනාටත් අදහිල්ලක් තියෙනවා. බලන්න වේයෙක් දවසේ පැය 24ම වැඩ කරන්නේ ඕවර් ටයිම් දාලාද? අතිකාල සේවාවල් ක්ලේම් කරනවාද? එළිය වැටෙනකොට මීමැස්ස ගිහිල්ලා කරන වැඩේ. ඒක මීමැස්සෙක්ගෙන් අහවලු මිනිස්සෙක් ගිහිල්ලා යකෝ දැන් බලපන් ඔබ ඔච්චර මහන්සිලා වැඩ කරනවා. ඒ උනට මේ මීවද වැන්දට පස්සේ මිනිස්සු හොරකම් කරනවා. ඔය පිරිසිදු මීමැණි කියලා අපි කන්නේ ත්‍රස්තවාදී වැඩක් නේ. අර මිසුමේ මේ පුංචි මීමැසි පොදියක් ගෙනලා ගත්තට පස්සේ වදහත බැන්දට පස්සේ අපි කඩාන කන. ඉතින් ඒවලු බලපන් බාරි මම මෝඩයා. ඒජීයේදී බලපන් උදේ ඉඳලා හැන්ද වෙනකම් බහම්බ කරනවා. මීමැසි හදනවා. ඉතින් මිනිස්සු හරීම ඊට පස්සේ කිව්වලු මිනිස්සයන්ට මීපැණි හොරකම් කරන්න පුළුවන්. ඒකට මීමැසි මීපැණි හදන හැටි හොරකම් කරන්න බෑනේ. ඒක මගේ ජොබ් එක. නිසා උදේ ඉඳලා හන්දනකම් වැඩ කරනවා. මොකේටද? උට තියෙනවා මේ වදේ පිළිබඳ ශ්‍රද්ධාවක්. හැම එකකටම තියෙනවා. බුදුන් කියනවා මේ ශ්‍රද්ධාව ඉහළම එකට පීඨණය කරනාට ඉහළම ආනිසංස ලැබෙනවා. බුදු ආමරේ ඉඳදී කතරගම දෙවියන් අදහන්න ගියාම කතරගම දෙවියන්ටත් ලේබඩ යනවා. ඒ මේ තරම්ම මේ මිනිස්සු අමනයිනේ. මේ ලාමක දේවල් අදහන්න පටන් ගත්තාම බුදුහාමර නිග්‍රහ වෙනවා විතරක් නෙවෙයි. දෙයයන්ට ඉන්න බෑනේ ආසනයක දන්නවනේ මේ දේවාසි දේව බ්‍රහ්මාති බ්‍රහ්ම වූ කෙනාගේ ගෝලයෝ ඉල මේ අපිට වඳිනවා කිව්වා. තවුන්තර කල්පනා කරන්න අපි මේ ගත කරන කාලේ පුරාවට මෙහෙදි කවදාකවත් බුද්ධ පූජාවක්වත් අපි තියන්නේ ඕන්නේ මොකද අපි සතිපට්ඨානේ වන්නකොට කරන්න තියෙන උප්පරීම සැලකිල්ල කරලා තියෙන්නේ. ඒක පැත්තක තියලා වන්දනා ගමන් යන්න ඕන කමක් නැහැ. මහසීසාරද ස්වාමීන් වහන්සේ මතක් කරනවා යෝගාවචරයා ආය වෙන පිංකම් ගැන හිතන්න ඕනේ නේද උස්සස්ම පිංකම. හැම චිත්තක්ෂණයම පුළුවන් තරම් එනේන බාධා විඳගෙන සද්දතියෙදිත් වේදනාතියෙදිත් හිතවිලිතියෙදිත් වර්තමානයේ හිත පවත්තණ්ඩ අපිට දීලා තියෙන උපදේශය අපි රකින්න උත්සාහ කරනවා නම් ඒක අපි බුදුහාමර වෙනින් කරන උසස්ම පූජාව. ඒක එක සැරේ අපිට යන්න බෑ. අපි ඊයට වැඩිය අද ටිකක් කරනවා. අදට වැඩිය හෙට ටිකක් කරනවා. කරගෙන කරගෙන යනකොට ඒක නිකන් පදමක් අහු වෙනවා. අපි කියනවා ඒකට ක්‍රමසා විදි තේරෙන පටන් අර ගන්නවා. අන්න එදාට බලනකොට තේරෙයි මේ අපිට කරන්න ඕනේ දේ. නැත්නම් මේ බුදුහාමර කෙරේ සැකනොකර එහෙම නැත්නම් ශ්‍රද්ධාව ඇති කරගෙන කරන්න ඕනේ නම් කිරීම සඳහා ක්‍රම සහ විදි අතින් අපි ඔක්කොම සමානයි. එක්කෙනෙකුටවත් නැහැ කරන්න ඕනේ නම් ඒකයි ඒකට මට බාධා තියෙනවායි කියලා. බුදුරජාණන් සඳහන් කරන අත්තිකෙහි උපඤ්ඤාතෝ මග්ගෝ. කරන්න ඕනේ මේකයි කියලා දන්න එකට පාරක් තියෙනවා. අපිට වෙලා තියෙන අපිට කරන්න ඕනේ එකද කියලා දන්නේ අපි හිතනවා මේ ඒ වැඩේ වෙනුවට අපිට ගාස්තුවක් ගෙවලා කරන්න පුළුවන්. වෙන පිංකම් කොල්ල කරන්න පුළුවන්. ඒ ළඟ ඉන්න එකනගේ ණයට ගන්න පුළුවන් වෙයි. මොකක්ද? ඒ චාප් මේ කරගෙන යන වැඩේදී බාධා පැමිණෙනව නම් දුවට මතක තියාන්න ඒකේ දියුණුවේ පෙරමුණු පෙරමග ලකුණ. බාධාව කියලා කියන්නේ අපේ ජීවනයේ පෙරමග ලකුණ. ඒක හරි පැත්තට දාගත්තොත් ලකුණු දෙකක් හම්බ වෙනවා. පස්සට ගියොත් ලකුණු කැපෙනවා. එචා පුළුවන් තරම් ලැබෙන ලැබෙන බාධා වෙදී බුදුහාමර කෙරේ ගැන සද්ධාවෙන් සැක නොකර ඒකට මූණ දීකට ඉන්න එක පවා දෙවියෝ බ්‍රහ්මයේ සසල සහලවන දෙයක්. ඒ නිසා භාවනා කරනකොට අපිට කමටහනුත් ඕනේ, බණත් ඕනේ. ඒ වගේම වීරියත් අවශ්‍යයි. නමුත් ඒ ශ්‍රද්ධාව, කුසල ඡන්දේ, කරබැලීමේ ආසාව ආවට පස්සේ ඡන්ද මූලකා සබ්බේ ධම්මා. සියලු ධර්මයන්ට මුල් වෙන්නේ කුසල ඡන්දේ. ඒ නිසා ඒ කුසල ඡන්දේ දවසින් දවස ටික ටික <clears throat> පන්නරේ ලබන්න කර්ම සහ විදුලින් සරු වෙන්න එහෙම යොදලා යොදලා ඒක දියුණු තියුණු කරගන්න සුඛ නම්ය පාවිච්චි කරන්න අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනා අපි මෙතනින් නැතර කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාට මේ කරගෙන යන වැඩ සද්ධාමේ යුක්තව සාතච්ඡකාරීව සක්කච්ඡකාරීව කරගෙන යන්න බුදුහාමසෝ කෙරේ තියෙන සද්ධාව හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා